අද දවසේත් අපි ගෞරවයෙන් යුක්තව নমස්කාර පූර්වකව ඇරයුම් කර සිටිනවා මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට නිරන්තරයෙන්ම භාවනාදී කටයුතු වල යෙදෙන ඒ වගේම නා වූනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කරන නාගපකුණේ අරිය සීල ස්වාමින් වහන්සේට ස්වාමින් වහන්සේ අවසරයි ඔබ වහන්සේට මෙතෙන් පටන් සාකච්ඡාව ඉදිරියට මෙහෙවන්නට අතිපූජනීය මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි අද භාවනා වැඩසටහනින් සංඝානුස්සති භාවනාව ගැන දැනගන්නට කැමැතියි. සංඝානුස්සති භාවනාව ආරම්භය කෙසේද? දැන් මේ පොයේ දවසේ අපි අපට ප්‍රශ්න නැගී තියෙනවා සංඝානුස්සති භාවනාව පටන් ගන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නේ. මේ පටන් ගැනීම යනු යම්කිසි වැඩක් කිරීමේදී තියෙනවා ඒකට පූර්ව භාග පූර්ව කෘත්‍ය කියලා කටයුතු රසක්. අපි ආහාර ගන්න උනත් ඒකට මුලින් කටයුතු කීපයක් තියෙනවා ආහාර ටික නිසිසේ සම්පාදනය කරගෙන ඒක නිසිසේ තැන්පත් කරගෙන බෙදා හදාගෙන අත සෝදාගෙන හිත පිරිසිදු කරගෙන සිහිනුවණින් ආහාරය ගන්නවා ඒ වගේ තමයි හැම කටයුත්තකදීම මුලින් ආරම්භයක් තියෙනවා මේ සංඝානුස්සති භාවනා වඩන කැමැති නිහිතවදී යෝගාවචරයන් විසිනුත් ඒ ආරම්භයේ වශයෙන් පළමුවෙන්ම තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න ඕනේ අත්පා මූණකට දෝණය කරගෙන අගසිසිල් කරගෙන ඊළඟට වාඩි වෙන තැන සෝදානම් කරගන්නට ඕනේ පිරිසිදු ආසනයක් පනවාගෙන ධ්‍යාන තැනක ඊළඟට තමන් සීලය පිරිසිදු කරගන්නට ඕනේ සීලය ආවර්ජනා කරගන්නට ඕනේ ඒකම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආවර්ජනා කරමින් බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට තමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ. එසේම ආචාර්යයන් වහන්සේගේ ගුණ සිහි කරගෙන උන්වහන්සේට ජීවිතේ පූජා කරන්නට ඕනේ සමාව ගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රී සිත වඩන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ පිළිකුල් භාවනා වඩන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට තමන් යා යුතු ගමන් මඟ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ පුරුදු කළ මේ උත්තරීතර නිවන් මඟටයි මා මේ සෝදානම් වන්නේ මේ භාවනාව මත අසවල් බෝධි ඥාණයෙන් අජරාමර ශාන්ත නිවන් සුව පිණිස හේතු වේවා කියන අදිෂ්ඨානයේ හිතේ දරාගෙන නිස්සාරණ සංකල්පනාව ඇති කර ගන්නට ඕනේ. අවසරයි සංඝානුස්සති භාවනාව වඩන්නේ කෙසේද සංඝානුසති සංඝානුසති කියන වචනකේ තේරුම ආර්ය මහා සංඝරණයේ ගුණ මේ මානසිකාර කිරීමයි ආර්ය මහා සංඝරත්නය තමයි මෙතන සංඝ කියන වචنين හඳුන්වන්නේ ආර්ය මහා සංඝරත්නය නම් සෝවාන් මාර්ගස්ත ඵලස්ත දෙනමයි සකටදාගාමී මාර්ගස්ත ඵලස්ත දෙනමයි අනාගාමී මාර්ගස්ත ඵලස්ත දෙනමයි අරිහත් මාර්ගස්ත පලස්ත දෙනමයි. මේ කියන අටනමට කියන අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය කියලා. මේ සංඝරත්නයේ ගුණ අනන්තයි. ඒ අනන්ත සංඝරත්නයේ ගුණ අපේ සාරිවත්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වචන 9කට නම් වල දේශනා කරලා තියෙනවා. ඒ මේ සංඝ ගුණ අනුස්මරණය කිරීමේදී පළමුවෙන්ම සංඝ රත්නයේ තමන් ඉදිරියේ වැඩි ඉන්න ආකාරය හිතට නගා ගන්නවා. සිය ගණන්, දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් මහා සංඝ රත්නයේ සමාපත්තියෙන් වැඩි ඉන්න ආකාරය අපි හිතින් අරමුණු කරගන්නට ඕනේ. බුද්ධානුස්සතිය වඩනකොට අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්නවා හැටි හිතා ගන්නවානේ. ඒ වගේ සංඝ රත්නයත් ඉදිරියේ වැඩි ඉන්න ආකාරය හිතට අරමුණු කරගන්නට ඕනේ. ඒ සඳහා සංඝ රත්නයේ හිතින් දකිමින් තමයි මේ භාවනාව ආරම්භ කරන්නේ. එහිදී සංගණාත්මේ ගුණ බුදුරජාන් වහන්සේ දෙසූ ගාථා පාඨයේ සඳහන් වන්නේ ගුණපද 9කි. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීතිපටිපන්නෝ, ආහුනේයෝ, පාහුනේයෝ, දක්ඛිනේයෝ, අංජලි කරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියන ගුණපද 9යි. එතින්දී අර යදිදං චත්තාරි පුරුෂයෝගානි අට පුරුෂ පුද්ගලා කියන මේ වචන දෙලෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ සංඝ රත්නේ කවුද කියන එක හැඳින්වීමයි. ඊළඟට මේ ගුණපද නමින් හඳුන්වන්නේ සංඝ රත්නේ සංකාන තුල පිහිටා තිබෙන උත්තරීතර ගුණස්කන්ධයන් එකක් එකක් ගානේ. මේ එක එක ගුණයක් ගුණ වශයෙන් අර්ථ වශයෙන් අනන්තයි. ඒකේ ප්‍රමාණ කරන්න බෑ භාවනා කරන යෝගාවචරයේකට අනන්ත ගුණ තේලි තේලි වැටෙහෙන්ඩක් පටන් ගන්නවා. ඒ නිසා මේ ගුණස්කන්ධ ඔක්කොම සම්මුති නෙමෙයි. ඒවා පරමාර්ථ ධර්ම. ඒ නිසා මේදී ඒ සංගුණ භාවනාවේදී හිත රූපාවචර ධාන බාට පත්වන්නේ නැතිව උපචාර සමාධි බාට පමුණවා ගන්න පුළුවනි. පළමුවෙන් කරන්නට ඕනේ ಗುಣපද නාමයේ ප්‍රගුණ කර ගැනීම. මුල සිට අගට මෙනෙහි කරනවා, අග සිට මුලට මෙනෙහි කරනවා. ඒ මුල සිට අගට අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා ස්වල්ප වේලාවක් ඒ අතර තමන්ගේ සිතට යම්කිසි එක ගුණයක් තදින් හිතර අරමුණු වෙන්න පටන් ගන්නවා නම් අන්නේ ගුණය ගන්නවා. අපේ ඊටම සුපටිපන්නෝ කියන ගුණය තමාගේ හිතට වඩාත්ම පැහැදිලිව වැටහෙනවා. එසේ වීනම් මේ සුපටිපන්නෝ ගුණය අර්ථ වශයෙන් බලනවා. මොකද්ද මේ සුපටිපන්නෝ කියලා කියන්නේ? සු කියන්නේ උපසර්ගයක්. ප්‍රතිපන්න කියන්නේ පිළිපන් කියන තේරුමයි. සම්්‍යක් මාර්ගයට පිළිපන් කියන එකයි සුපටිපන්න කියන්නේ. සම්්‍යක් මාර්ගය කියන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක තවත් කියනවා නම් බෝධිපාක්ෂික ධර්ම මාර්ගයයි. නිවනට යොමු වූ මාර්ගයයි. ඒකායන මාර්ගයයි. එතකොට මේ සම්‍යක් සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් බැවින්ද සංඝ රත්නයේ සුපටිපන්න නම් වනසේක. එවැගේම අනුලෝම මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. එවැගේම අපන්නක මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. සංසද්දේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක කියලා ඒ ආරතු කොටසක් මෙනෙහි කරනවා. ඒකායතය දෙතුන් සැරයක් හිතෙන් හිතෙනවා. එසේ හිතන්ද හිතන්ද හිතන්ද හිත විසිරෙන්නේ නැතුව හිත තැන්පත් බවට පැමිණෙනවා. ඒ පැමිණෙන අවස්ථාවේදී තමන් බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමාධියක් උපදවන්නට නම් එක වචනයක්ම ගන්නවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ ආර්ය මහා සංඝ රත්නයේ සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක ඊළඟට සුපටිපන්නෝ කියන ගුණයම මෙනෙහි කරනවා සුපටිපන්නෝ සුපටිපන්නෝ සුපටිපන්නෝ සුපටිපන්නෝ මේක සියවර දහස්වර හිතින් කියවනවා ඉක්මන් නොවි පමා නොවි හිත විසිරුවා යන්න දෙන්නේ නැතුව සාන්තව සිහියෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්න ධානාංග පහ ශක්තිමත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වෙනකොට ශරීරයයි හිත ඔක්කොම තැන්පත් වෙනවා. මුළු සරුවාංගයේම හරියට වතුරේ ගිලින්නා වගේ සිසිලක් ඇති වෙලා ප්‍රීති වේග ප්‍රසබ්ද වේග ඇති වෙනවා. චිත්ත සමාධිය පිහිටෙනවා. හිත උපචාර සමාධියෙන් සමාධිගත වෙනවා. ඊළඟට ඊළඟ අර්ථ පදයකට අරගෙන ඒ විදිහටම මෙනෙහි කරන මෙසේ සුපතිපන්නෝ ගුණේම අරමුණු කරගෙන බොහෝ වාරයක් උපචාර සමාධියෙන් හිත සමාධි කරගන්නට පුළුවන් ඊළඟ උජුපටිපන්නෝ ගුණය ගැන හිතට වැටුණා නම් ඉතින් ඒකත් අර්ථ වශයෙන් කීපයක් මෙනෙහි කරනවා ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ ඍජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. ගෝමුත්තර වංශයක් වෙනි වංශයක් නැති අවංක මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. එවාගේම චන්ද්‍ර රේඛා වංශයක් වෙනි වංශයක් නැති අජින්ම මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. එවාගේම චන්ද්‍ර රේඛා වංශයක් වෙනි වංශයක් නැති බැවින් අකුටිල මාර්ගයේ පිළිපන් බැවින් සුදු ප්‍රතිපන්න නම් වනසේක ඒකායන මාර්ගයේ පිළිපන් බැවින් උජු ප්‍රතිපන්න නම් වනසේක මේ විදිහට ඒ උජු ප්‍රතිපන්න ගුණයේ එක අර්ථයක් අරගෙන ඒක දෙතුන් සැරයක් හිතින් මෙනෙහි කරලා ඊට පස්සේ අර මුල් වචනේම ගන්න උජු ප්‍රතිපන්නෝ උජු ප්‍රතිපන්නෝ උජු ප්‍රතිපන්නෝ මේ වචනේ සේවර දහස්වර දසදහස්වර හිතින් ආවර්ජනා කරනවා ඉක්මන් නොවී, පමා නොවී, කලබල නොවී, එවාගේම හිත විසිරෙන්නේ නොදී එසේ කිරීමේදී හිතේ පුදුමාකාර විදිහට නීවරණයටපත් වී ධානාංග පහ හිතේ පහළ වී හිත සමාධිමත් වී පුදුමාකාර ප්‍රීති සෝමනස්ස සහගත සමාධියක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියන උපචාර සමාධිය කියලා. යම් හේකින් ඥාය ප්‍රතිපන්නෝ ගුණේ නම් මෙනෙහි වුනේ තමන්ගේ හිතට වඩා වැළව වැටුනේ ඒක මෙනෙහි කරනවා ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝ රත්නය නිර්වාණ මාර්ගයෙන් පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න නම් වනසේක පාය මාර්ගයට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න නම් වනසේක යථාවක මාර්ගයට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න නම් වනසේක නෛර්යානික මාර්ගයට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න නම් වනසේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න නම් වනසේක කියලා එක එක ගුණ පදයක් අර්ථ වශයෙන් මෙනෙහි කරලා ඊට පස්සේ ඥාය ප්‍රතිපන්නෝ ඥාය ප්‍රතිපන්නෝ ඥාය ප්‍රතිපන්නෝ ඒ වචනේම බොහෝ වාරයක් සියවර දහස්වර දසදහස්වර ඉතින් මෙනෙහි කරනවා එසේ ඉක්මන් නොවි ප්‍රමාණ නොවි සාන්තව සිහියෙන් මෙනෙහි කිරීමේදී එක ගුණ පදයේදී හිතේ නීවරණ යටපත් වී හිතේ ධානාංග සත්‍යමත් වේ වහා හිත සමාධිමත් බවට පැමිණෙනවා. ඒ සමාධිය හඳුන්වන්නේ අර වගේ උපචාර සමාධිය. කවන්දුරේ සාමීජ පරිපන්නෝ ගුණේ නම් වැටහුනේ. ඒ ගුණේ ආරමුණු කරගෙනත් මේ වගේම ධ්‍යාන උපදවන්න පුළුවන් උපචාර ධ්‍යාන. ඒ කියන්නේ ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආදී සංඝ රත්නයේ ගරු කටයුතු මාර්ගයට පිළිපම් බැවින් සාමේජපාටිපන්න නම් වෙනසේක බුහුමං කටයුතු මාර්ගයට පිළිපම් බැවින් සාමේජපාටිපන්න නම් වෙනසේක වන්දනීය මාර්ගයට පිළිපම් බැවින් සාමේජපාටිපන්න නම් වෙනසේක පූජනීය මාර්ගයට පිළිපම් බැවින් සාමේජපාටිපන්න නම් වෙනසේක බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක චන්ද්‍රෝපම ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක නාලක ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක තුවටක ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක පතවිනේත ප්‍රතිපදාට පිළිපන්දමින් සාමීචි ප්‍රතිපන්නනම් වනසේක. සල්ලේක ප්‍රතිපදාට පිළිපන්දමින් සාමීචි ප්‍රතිපන්නනම් වනසේක. සතුපච්චේ සන්තෝෂ භවනාරාමතා දීපකමා ආරිවංශ ප්‍රතිපදාට පිළිපන්දමින් සාමීචි ප්‍රතිපන්නනම් වනසේක කියලා දන්නතා සමන් දන්න දන්න ආර්ථ මෙනෙහි කරන එක වචනයකින් ඊළඟට පටන් ගන්නවා සාමීචි පටිපන්නෝ සාමීචි පටිපන්නෝ සාමීචි පටිපන්නෝ මේ වචනය නැවත නැවත සිය දහස්වර දසදහස්වර ආවර්ජනා කිරීමේදී මුලදී කිව්ව වගේම හිතේ නීවරණ යටපත් වෙලා සිතේ උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා එහෙම නැත්නම් ආහුනේයෝ කියන ගුණේ නම් තමාගේ හිතට වඩා වැටුනේ ඒකේ අර්ථ මෙනෙහි කර ගන්නවා ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ආරි මහා සංඝ රත්නයේ යොදුන් සිය දහස් ගණන් දුර සෙරණමුත් පැමිණ කරන පූජාවක් පිළිගෙන ධ්‍යාන විපස්සනා මාර්ගඵල නිවන දක්වාම ලෝමී ලෝතුරා සම්පස්සාදා දෙන බැවින් ආහුනේය නම් වෙනසේක ආහුනේය නම් වෙනසේක ආහුනේය නම් වෙනසේක කියන මේ වචනය බොහෝ වාරයක් හිතින් ආවර්ජනා කරනවා. ඒ කිරීමේදී හිත නීවරණයටපත් වෙලා උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා. එහෙම නැත්නම් පාහුනේය ගුණේ වැටුණා නම් පාහුනේය කියන්නේ ආගන්තුක සක්කාරයේ සුදුසු බව. රජමැති යමති ආදීන් උදෙසාද නැද හිතමිතුරන් උදෙසාද ආගන්තුක ප්‍රභූවරයන් උදෙසාද සූදානම් කරන වනීත ආගන්තුක සත්කාරයන් පිළිගෙන ලොවි ලෝතුරා සම්ප්‍රසාදා දෙන බැවින් ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ ආහුනේය නම් වෙනසේක ඒක බොහෝ වාරයක් ඉතින් කියවනවා ආහුනේය නම් වෙනසේක ආහුනේය නම් වෙනසේක ඒක බොහෝ වාරයක් කියවන්න කියවන්න කියවන්න හිතේ නීවරණ යටපත් වෙලා චිත්ත සමාධියේ ශක්තිමත් වෙලා නීවරණ යටපත් ධානාංග ශක්තිමත් වී උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා. තවත් දුරට වැටුනේ දක්ෂිනේයෝ කියන ගුණය නම් තේමාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ තමන් උදෙසා දෙන දානයන්ද අනුන් උදෙසා දෙන දානයන්ද මෙලව උදෙසා දෙන දානයන්ද පරලොව උදෙසා දෙන දානයන්ද සසර සැප සම්පත් උදෙසා දෙන දානේද නිවන් පතා දෙන දානේද පින්පලා දහ පිරිනමන දාන දක්ෂිනාවන් පිළිගෙන ලෝකී ලෝතුරා සැප සම්පත් සලසා දෙන බැවින් දක්ෂිනේය නම් වෙනසේක කෙලයක් මෙනෙහි කරල ඊට පස්සේ දක්ෂිනේයෝ කියන ගුණයෙන් බොහෝ වාරයක් ඉතින් කියවනවා සියවර දහස්වර දසදහස්වර කියවනවා හිතේ එසේ කියවන්න කියවන්න නීවරණ යටපත් වෙනවා. ධානාංග ශක්තිමත් වෙනවා. ධානාංග ශක්තිමත් වීමෙන් ඒ චිත්තසංතානෙ උපචාර සමාධියටපත් වෙනවා. තවත් දුරට වැටෙන්නේ අංජලි කරණීයෝ ගුණය ගැන නම් ඒකක් මෙනෙහි කරනවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ දොහොත් නගා වැඳීමෙන් පවා ලොවි ලෝතුරා සම්පත් සලසා දෙන බැවින් අඤ්ඤලි කරණීය නම් වනසේක ඒකේ ගුණ පදේ දිගට හිතින් කියවන අඤ්ඤලි කරණීයෝ අඤ්ජලි කරණීයෝ අඤ්ජලි කරණීයෝ මේ විදිහට හිතින් ආවර්ජන කරනවා බොහෝ වාරයක්. එසේ බොහෝ වාරයක් කියන්නේ සිය දහස්වර මෙනී කරන්ද කරන නීවරණ යටපත් වී චිත්ත සමාධිය වැඩි හිත ධානාංග ශක්තිමත්යේ උපචාර සමාධියෙන් සමාධිගත බවට පැමිණෙනවා. සමන්දුරට ඇතුනේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ගුණපදේනම් ඒකෙත් අර්ථය මෙනෙහි කරනවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආදී මහා සංඝරත්නයේ දෙමි මිනිසුන් සෑත සමස්ත ලෝකයාට ලොවේ ලෝතුරා සම්පත් සැලසා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍රණං වනසේක. ඉතින් ඒක වුණ පදේ අර විදිහටම බොහෝ වාරයක් සීවර දහස්වර හිතින් කියවනවා. එසේ හිතින් කියවන්න කියවන්න හිතේ නීවරණ යටපත් වී ධානාංග පහ ශක්තිමත් වී හිත උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රමය තමයි ඒ සංඝානුස්සති භාවනාවේ අනුපිළිවෙලින් වඩන ආකාරය. සැබවින්ම සංගානුසති භාවනාවක් මේ විදිහට වැඩිමින් හා විශේෂ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවනි. දරුවන් සරණයි. ස්වාමින් වහන්සේ සංඝානුස්සති භාවනා වැඩිීමේ ආනිසංස මොනවාද? සංඝානුස්සති භාවනා වැඩිීමේ විශේෂ ආනිසංස ලැබෙනවා ලැබෙනවාමයි. පින්තුන් අහලා තියෙනවද? මෛත්‍රී භාවනාවේදී බුදුගුණ භාවනාවේදී ගුණානිසංස 11 ගැන ඒ වගේම මෙහිදී සංඝානුස්සතිය වඩන්න වඩන්න ඒ සංඝානුස්සතිය වැඩිීමේ සිට පිරිසුදු වීම නිසා සැපසේ නිින්ද යනවා සැපසේ අවදි වෙනවා නපුරු සීන නොකිනී යනවා දෙවියන්ට ප්‍රිය වෙනවා මිනිස්යන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා වස විස අවියාවුද ගිනි විපත්ති වලකිනවා චිත්ත සමාධි ශක්තිය වැඩෙනවා හිතේ සමාධිය වැඩිම නිසා කයේ මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා. මරණාසන්න මොහොතේදී පවා මනස හිනුවණින් ඉන්න සමර්ථ වෙනවා. තවත් දුරට සංඝ රත්නයේ පිළිබඳ පුදුමාකාර ප්‍රීති සෝමනස්ස බහුල කෙනෙක් වෙනවා. එවාගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල බොජ්ජංග මේවා දිනු කෙනෙක් බාට පැමිණෙනවා. එවාගේම සංඝයා වහන්සේ සමග වාසය කරන තරමට හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. එවාගේම භය, භය බේද වරමුණු සියල්ල දරා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. දුක් ඉවසීමේ ශක්තිය වැඩෙනවා. එවාගේම සංඝයාගේ ගුණස්කන්ධේ නිතර භාවර්ජනා කරන බැවින් ඔහුගේ సంతානයේ සංඝ රත්නය වැඩෙන්නේ උපෝසකාගාරයක් වාගේ පූජනීයත්වයට පත් වෙනවා. එසේම සංඝ ගුණ තමන්ගේ సంతානයේ දිනු කර ගැනීමේ අපේක්ෂාවක්ද ඇති වෙනවා. යම්කිසි කයින් වචනින් සිතින් හෝ අකුසලයක් කරන්න හිත නැමීගෙන ඉන වෙලාවේ මහා සංඝරක ඉදිරියේ ඉන්නා වගේ වැටීම නිසා වහාම ඒකෙන් අත මිදෙනවා. ඒ පාපෙන් අත මිදෙනවා. සංඝ රත්නයේක එකට වාසය කරනවා වගේ වැටීම නිසා ඒ වගේම සංඝ රත්නයේ ගුණ ආවර්ජන කරමින් ඊට පස්සේ තමන්ට පුළුවන් වන උසස් ධ්‍යාන සමාපත්තියද උපදවන්න පුළුවන් උපචාර සමාධියෙන් නීවරණ යටපත් කරගත්ත බැවින් යම් හේකින් සංකරණඥ ගුණ මෙනෙහි කරලේමින් තමන්ගේ සංකාණයෙහි මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ අවස්ථාන් ලැබුණා නම් ඒ කාන්තේම සුගතිගාමී වෙනවා හිතසක්වලක නූපදින්නෙක් වෙනවා එවැගේම අඳගුළු බීරි උම්මාත්ක මන්ද බුද්ධික වැනි අවාසනාවන්තයෙක් නොවි වාසනාවන්ත ජීවිත ලබනවා බොහෝසෙන් ත්‍රි හේතු උත්පත්ති ලැබෙනවා. එවැගේම බුද්ධෝත්පාද කාලයක් වේ නම් බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ තමන් වෙත පැමිණෙනවා. යමුරු ධර්මයන් අවබෝධ කර ගැනීමේ සම්මා දිට්ඨිය මනාව පිහිටන්නේ වෙනවා. මේ ආදී විශේෂානිසංසය මේ සංඝානුසති භාවනාවෙන්ද ලැබෙන බව තේරුම් ගැනීමෙන් අපට මේ සංඝ ගුණ වර්ජනා කිරීමේ භාවනා ගැන වඩාත්ම උද්‍යෝගීමත් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සංඝානුස්සති කිනම් චරිත ඇති අයට ගැළපේද? බුදුරජාණන් වහන්සේ සෑම විටම කෙනෙකුට භාවනාවක් දේශනා කරන්නේ අනුදැන වදාරන්නේ ඔහුගේ චරිතය බලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිය ඥානෙ ආශ්‍යානුසේ ඥානෙ කියන බුදු ඇසක් සරුවක් යන වහන්සේට තියෙනවා. එයින් මේ ආශ්‍යානුසේ ඥානෙට තමයි මේ චරිත අධිමුඛ්‍යාදී පෙනෙන්නේ. චරිත කියන්නේ పూర్ව જાතියෙහි හැසිරුණු කුසල ලකුසල් ධර්ම. යම් කිසි කෙනෙක් පෙර જાති දාතිවල යදාත්ම මේ ලෝභය මුල් කොට ඇති රාගය මුල් කොට ඇති සිත් පැවැත්වුවා නම් ක්‍රියා පැවැත්වුවා නම් ਉਹ රාග චරිතයෙන් බාට පැමිණෙනවා. යම් කෙනෙක් ද්වේෂය වැඩියෙන් පුරුදු කරපු කෙනෙක් නම් ਉਹ ද්වේෂ චරිත ඇති කෙනෙක් බාටපත් වෙනවා. යම් කෙනෙක් ශ්‍රද්ධාව බහුල කොට පුරුදු කරපු කෙනෙක් නම් ඌ ශ්‍රද්ධා චරිත ඇති කෙනෙක් බවට පත් වෙනවා. යම් කෙනෙක් ප්‍රඥාව දියුණු කරන කටයුතුලදී යෙදී කෙනෙක් නම් ඌට බුද්ධ චරිතය ඇති වෙනවා. එවැගේම යම් කිසි කෙනෙක් නිතර නිතර මේ විචාරක තරක විචාර කරන්නේක් නම් මෙලවත් ඔහු විචාරක චරිතයක් වෙනවා. ඔය වාගේ ඒ චරිත විශේෂ බුදුරජාන් වහන්සේ තෝරාගෙන අපේ අර්ථ කතාවලත් හඳුන්වනවා මේ චරිතානුකූලව මේ භාවනා කමටහම් බෙදා ගන්න හැටි. එයින් මේ සංඝානුසති භාවනා වැටෙන්නේ සද්ධා චරිතයටයි. සද්ධා චරිතයට තියෙනවා භාවනා කර්මස්ථාන හතක්. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සීල් ගුණ, එවාගෙම ත්‍යාග ගුණ, ඊළඟට දේවතා ගුණ, උපසම ගුණ මේ දේවතා ගුණ කියලා හත් ඒ හයක් තියෙනවා. ඒ හය සංඝානුසතිය වත් අයිතයි ඒකයිති වෙන්නේ. එනිසාට සද්ධා චරිතයට විශේෂයෙන්ම සත්‍රාය වෙන සුදුසු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙලා තියෙනවා කිසිම භාවනාවක් කිසිම චරිතයකට ප්‍රතික්ෂේප කරලා නැහැ කියලා. හැම භාවනාවකින්ම නීවරණ යටපත් කරගන්න පුළුවන්. එවාගේම ධ්‍යාන උපදෝන භාවනා වලින් ධ්‍යාන උපදවන්න පුළුවන් උපචාර සමාධි වඩන්න පුළුවන් එයින් උපචාර සමාධි වඩන්න පුළුවන් ඒ නිසා මෙතෙන්දී ප්‍රධාන වශයෙන් සංඝානුසති භාවනාව අයිති වෙන්නේ සද්ධා චරිතයට බව බුදු දේශනාවේ සඳහන් වෙනවා. පෙරුවන් සරණයි. සංඝානුස්සතියෙන් ලැබෙන සමාධිය කවරෙක්ද ස්වාමීන් වහන්ස? සංඝානුස්සති භාවනාවෙන් ලැබෙන සමාධිය හැටියට හඳුන්වන්නේ තුකචාර සමාධියයි. ඒකට කියනවා ඉස්සලා මුලින්ම හැඳින්වෙනවා පරිකර්ම සමාධිය ඊළඟට උපචාර සමාධිය. පරිකර්ම සමාධිය කියලා හඳුන්වන්නේ අර උපචාර සමාධියට මත්තේ සුපටිපන්නෝ කියන ගුණයම මෙනෙහි කිරීමේදී ඉතින් තමන්ගේ හිත ස්වභාවයෙන්ම සංසුම් බාට පැමිණෙනවා අර උපචාර සමාධිය ලබන්න ඉස්සර වෙලා. හිත සංසුම් බාටපත් වෙනකොට බාහිර අරමුණු කිසිවක් හිතට එන්නේ නැහැ. ඒ නිසා මුළු ශරීරය පවා නොදැනී යනවා. ශරීරය බොහොම සැහැල්ලු බවට පැමිණෙනවා. සැහැල්ලු කියලා කියන්නේ පස්සද්ධි ගුණයටයි. ඒ වගේම ප්‍රමෝදයක් ප්‍රීතියක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධි කියලා. ඊළඟ තවත් දුරට සමාධියේ ශක්තිමත් වෙන්න වෙන්න තමයි නීවරණ සියල්ල යටපත් වෙනවා. නීවරණ කියලා කියන්නේ අපේ හිත අඳුරු කරන කරුණු පහක්. ධර්මතා වශයෙන් වටක් තියෙනවා. සම්පින්දනේ කොට ගත්තාම නීවරණ පහක් හඳුන්වනවා. කාමච්ඡන්ද නීවරණේ කියන නොඑක ආසාවල්. ව්‍යාපාද නීවරණේ කියන්නේ නුරුස්සනකම්. තේන මෙද්ද නීවරණේ කියන්නේ හිතේ හා ඡායසිකයන්ගේ ඇලිමැලිකම්. ඊළඟට උද්දච්ච කුච්ච නීවරණ කියන්නේ හිත විසිරෙන ස්වභාව සහ පසුතැවීම. ඊළඟට විචිකිච්ඡා නීවරණේ කියන්නේ බුද්ධ ආදී අට ස්ථානයක හිත තියෙන සැකේ සංකාව. දැන් එකක් හරි හිතේ පහළ වෙනවා නම් ඒ හිත අඳුරුයි. ඒ නිසා ඒකට කියනවා ආවරණා නීවරණා කියලා. ධ්‍යාන ලබන්න විපස්සනා වඩන්න මාර්ගඵල ලබන්න බාධා කරනවා මේ නීවරණ. ඒවා මිත්‍යෙන්දී යටපත් වෙනවා. ඒ යටපත් වෙන්නේ කුසල විචාරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන මේ ධර්මතා පහ නිසයි. මේ පහට කියනවා ධානාංග පහ කියලා. ඒ ධානාංග පහ ශක්තිමත් වෙන්න වෙන්න නීවරණ පහ යටපත් වෙවි යනවා. අර අඳුරක් තියෙන තැනට ඉරේලිය වැටෙනකොට අඳුර නැති වෙනවා වගේ මේ సంతානෙ එළිය වැටෙනවා මේ ධානාංග පහ ශක්තිමත් වෙන්න වෙන්න. එතකොට තමයි හිත උපචාර සමාධියටපත් වුණා වෙන්නේ. ඒ උපචාර සමාධිය කියන්නේ ඇත්ත වශයෙන් රූපාවචර ධානයේට මුලින් කාමාචර චිත්ත සමාධියක්. කාමාචර චිත්ත සමාධිය වැටෙන්නේ චිත්ත වීතයක තියෙන චිත්ත මේ ජවන්සෙත් හතක හතක බැගින් වෙයි. පළවෙනි ජවන්සෙත් හතක ඒ සමාධියේ තිබුණා ඊට පස්සේ ඊට භවංගගත වෙලා අයත්මත් ඒ සමාධියෙන් යුක්ත චිත්ත වීතියක් පහළ වෙනවා. එහෙම අර චිත්ත වීතියෙන් වීතයට කැඩි කැඩි තමයි මේ කාමාචර සමාධිය පවතින්නේ. ඒක අර ධ්‍යාන සමාධිය තරම් ශක්තිමත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක උපචාර සමාධිය හැටියට ධානයට සමීපයි. එනිසා මෙන්න මේ කියන පරිකාරම සමාධිය හා උපචාර සමාධිය ලබන්න කුලෝනි සංඝානසති භාවනාවෙන්. තවත් දුරට හඳුන්වනවා නම් මා මුලින් සඳහන් කළා කෙටියෙන් සංඝානුස්සති භාවනාවෙන් උපචාර සමාධිය ලබාගෙන පුළුවනි ආනාපාන ධානය වඩන්න පුළුවන්. ආනාපාන ධ්‍යාන වඩලා මේ ස්වરૂප කයෙහි තියෙන හේසා ලෝමාදී කොටස් එකක් එකක් ගානේ ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්න පුළුවන්. තවදුරට අපේ ශාරීරියේ තියෙන ඇටසැකිල්ලේ සුදු පාට අතරින් ස්කබලයේ සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසින ධ්‍යාන වඩන්න පුළුවන්. ඕදාත කසින රූප ධ්‍යාන හතර උපදවලා මෛත්‍රී භාවනා වශයෙන් ධ්‍යාන 528ක් උපදවන්න පුළුවන්. හේතුත් නොනැති කරුණා ධ්‍යාන 132ක්, මුදිතා ධ්‍යාන 132ක්, උපේක්ඛා ධ්‍යාන 132ක් වඩන්න පුළුවන්. තවන්දුරට මේ අවිඥානික අසුබ කියන්නේ ඒ උද්දුමාතක විනීලකාදී අසුබ කොටාස 10 අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්න පුළුවන්. අර මුලින් බුද්ධානුස්සති එවාගෙම වැදුවා වගේම උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන් තවදුරට. ඊළඟට මරණානුසේනුත් කියන උපකාර ධ්‍යාන උපදවන්න පුළුවන් මේක පදනම් කරගෙන. තවත් දුරට මේ ශරීරයේ තියෙන නීල වර්ණය, පීත වර්ණය, ලෝහිත වර්ණය කියන මේ වර්ණ අනුව වර්ණ කසින ධ්‍යානත් උපදවන්න පුළුවන්. තවත් දුරට පාඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආලෝක කසින, ආකාශ කසින, ඉතිරි කසිනක් වඩන්න පුළුවන්. ඊළඟට තමන් දුරට ආකාශ කසින හැර එක එක කසින ධානයකින් අනතුරුව අනුපිළිවෙලින් අරූප ධාන හතරක් උපදවන්න පුළුවන්. ඒකට මේ සංගානුසති භාවනා පදනම් කරගත් යෝගාවචරයාට ගුරු උපදේශ හරියට ලැබුණා නම් මේකේන රූප ධාන සියල්ල අරූප ධාන සියල්ල බ්‍රහ්ම විහාර ධාන පව උපදවන්න පුළුවන්. ඒ නිසා මේ කවර හෝ භාවනාවකින් නිවන යටපත් කර ගැනීමේ ප්‍රතිඵලය තමයි ඒ ධ්‍යාන උපදවාලීමේ ශක්තිය ඇති කර ගැනීම ඊට පස්සේ තමන් ධ්‍යාන උපදවන්නේ නිවන් දකින්න බැවින් විපස්සනාට හැරෙනවා විපස්සනාට හැරෙන්නත් මේ භාවනා පදනම් වෙනවා පෙරවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ එය විදර්ශනා භාවනාවට පාදක කරන්නේ කෙසේද දැන් මෙහිදී සංඝානුස්සති භාවනාව පමණක් වඩලා විදර්ශනාට හැරුණු කැමති නම් ඒ උපචාර සමාධියටපත් වෙලා ඊළඟට ධාතු මනසිකාරයෙන් විපස්සනාවට ඇතුල් වෙනවා. ධාතු මනසිකාරය කියන්නේ අපේ ශරීරයේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතරක්. මේ මහා භූත රූප හතරෙහි තියෙනවා ලක්ෂණ 12ක්. ඔය ලක්ෂණ 12 එකින් එකට බලා ගන්නවා. ඊට පස්සේ මේ ශරීරයේහි රූප කලාප එකක් එකක් ගන්න බලන්න හිතේ සමාධි ශක්තිය දියුණු කරනවා. අර උපචාර සමාධියේදී තියෙන ඊටාම මේ ත්‍රිතික සමාධියක් බැවින් අර ධ්‍යාන සමාධියෙන් ලැබෙන ආලෝකය නොලැබෙන නිසා සමාධියට මහන්සියෙන් කළ යුතු වෙනවා. යම් කිසි විදියකින් ගුරු උපදේශ ලැබුණා නම් ඒ උපචාර සමාධියේ පිහිටාගෙන ආනාපාන ධ්‍යාන හතර උපදවනවා. ඒකම ඕදාති කසින වැනි ආලෝක කසිනයක් වඩලා ඒකේ ධ්‍යාන උපදවලා ඒ ධ්‍යාන ආලෝකයේ මේ ශරීරයට හරවනවා ධානාලෝකේ ශරීරයට හැරෙවුවහම එතෙන්දී ධානාලෝකයේ විපස්සනා ආලෝකයක් බවට පත් වෙනවා. එතෙන්දී තියෙන්නේ ධාන සිතේ උපචාර සමාධියයි. නමුත් එතන තියෙන ප්‍රතිභාග නිමිත්ත බොහොම දීප්තිමත්. ඒ දීප්තිමත් ප්‍රතිභාග නිමිත්තෙන් තමයි මේ රූපකයේ සතර මහා ධාතුන් බලන්නේ. එතකොට සතර මහා ධාතුන්ගේ ලක්ෂණ 12ක් එක එක එකට බලනකොට අහු වෙනවා, දකින් ලැබෙනවා. ඊළඟට ඒ ධාතුන් පිරිවරාගෙන ඇති රූප කලාප ඔක්කොම දකින්න අවස්ථාවක් ලැබෙනවා. එතෙන්දී තමන්ගේ ශාරීරියේ චක්කු වස්තුවේ රූප කලාප 6ක්, සෝත වස්තුවේ රූප කලාප 6ක්, ගාහන වස්තුවේ රූප කලාප 6ක්, ජීවා වස්තුවේ රූප කලාප 6ක්, කාය වස්තුවේ රූප කලාප 5ක්, කදේ වස්තේ රූප කලාප හයක් කියලා මේ කිදිහි කාමයේ කර්ම සමෝට්ටා රූප කලාප ඔක්කොම බලනවා. ඒ වගේම ජටරාග්නේ තුල තියෙන මේ ජීවිත නවක කියන රූප කලාපය බලනවා. මේ විදිහට රූප කලාප 9ක් එක సంతානික අටක් බැවින් දැන් ස්ත්‍රී පුරුෂ භේදය නිසා රූප කලාප වල එකක් එක්කෙනෙකුට අඩුයිනේ ඒ කියන්නේ ස්ත්‍රියෙකුට රූප කලාපාටයි පුරුෂයෙකුට රූප කලාපාටයි කර්මජ කලාප. ඊළඟට චිත්තජ කලාප මේ දහම් පොත්පත්වල තියෙන හැටියට හයක් ලැබෙනවා. නමුත් භාවනා යෝගියෙකුට ඔය අටක් අල්ලගන්න ලැබෙනවා. ඊළඟට කුතුජ කලාප හතරක් හොයාගන්න තියෙනවා. ආර්ය කලාප රූප දෙකක් හොයාගන්න තියෙනවා. මේ තියෙන රූප කලාප සියල්ලම ශරීරයේ සොයාගෙන ඒ කලාපයන්ගේ එකක් එකක් ගානේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදක්ඛාන කියන මේ අර්ථහතට අනුව රූපයන් මෙනෙහි කරනවා ඊළඟට තමන් වාඩි වෙලා ඉන්න ආසනේ තමන්ගේ ශරීරය දරාගෙන තියෙන මේ ඇඳුම් පැළඳුම් චීවර ආදී දේවල් පිළිකර ඊළඟට තමන් ඉන්නේ ආවාසයේ නැත්නම් ගෙදරක නම් ගෙදර මේ හැම ගස් කොළන් ආදී හැම දෙයකම අවිඥානික රූප කලාප බලනවා ඊළඟට සත්පුජ්‍යල సంతාන තුල තමන්ගේ సంతානයෙන් අනුමාන කරමින් රූප කලාප බලනවා. ඊළඟට තමන්ගේ సంతානයේ තියෙන නාම ධර්මයන් බලනවා. තමන් ලබාගත් උපදවාගත් ධ්‍යානසිත එකක් එකක් ගානේ ධ්‍යාන සමවැදී සමවැදී ඉන්නගී ඒ ධ්‍යානයේ හිසෙන චිත්තචෛසික ධර්ම ධ්‍යාන ධර්ම ඔක්කොම බලනවා. ඊළඟට ඒ සියලුම ධ්‍යානයන් සම්වර්ෂණය කළ අවසානයේදී තමන්ගේ සංකාණී මෙතෙක් තමාට මතක තියෙන පහළ වූ මනෝද්්වාරික කුසල් එවැගේම චක්සුද්්වාරික සෝතද්්වාරික ගානද්්වාරික ජීවද්්වාරික කායද්්වාරික ආදී වශයෙන් පහළ වෙච්ච සීලෝම කුසල චිත්තචාසිකයන් බලනවා එවැගේ මනෝද්්වාරික අකුසල් ඒ වගේ මනිකුත් දොරටු වලින් පහළ වෙච්ච අකුසල් ඔක්කොම එකක් එකක් ගානේ චිත්තචෛතක වින් කරමින් බලනවා. මේ විදිහට ආධ්‍යාත්මික සංකාණයෙහි නාම ධර්මත් ඔක්කොම සම්වර්ෂණය කරලා ඔතන සම්වර්ෂණය කියන්නේ ඇත්තට ත්‍රිලක්ෂණයට හැර වෙන්නේ නෙමෙයි ඒවා පරිග්‍රහණය කිරීමයි නැත්නම් අල්වා ගැනීමයි තෝරා ගැනීමයි වෙන් කර ගැනීමයි නාම රූප පරිච්ඡේදය කියලා මේකට කියන්නේ ඊළඟට බාහිර පුජ්‍යල සංකාන තුලක් තියෙන චිත්තචෛසික ධර්මයන් අර අවගේම අනුමාන කරමින් බලනවා. මේදී තාධ්‍යාත්මික වූද බාහිර වූද නාම රූප ධර්මයන් සියල්ල දැකලා මේ නාම රූපයන්ගේ හේතුඵල පරම්පරාව සොයනවා. පටිච්චසමුපාදය අනුව. ඔය විදිහට ප්‍රතිපරිග්‍රහ ඥානය කියලා ඒකට කියන්නේ. ඒ නාම රූප ධර්මයන්ගේ හේතුඵල පරම්පරාව සොයලා ඊට පස්සේ තමයි සම්මාර්ෂණය පටන් ගන්න විදර්ශනාව. විදර්ශනාව කියන්නේ ත්‍රිලක්ෂණයට නැංවීම. ඒක අතීත වූද අනාගත වූද වර්තමාන වූද සියලුම රූප කලාපයන් නාම කලාපයන් නාම රූප නාම රූප කියන මානසිකාරී යුතුව සම්මර්ෂණය කරනවා චත්තාලී සාකාර මහා විපස්සනාට නම් වෙලා අනිත්‍ය ලක්ෂණ 10ක් අනන්ත දුක්ඛ ලක්ෂණ 25ක් අනත්ත් ලක්ෂණ 5ක් වශයෙන් බලනවා එසේ බැලීමේදී උද්‍යාවේ ඥාන පහළ වෙනවා උද්‍යාවේ ඥානය සමපනස ආකාරයකට බලන්න තියෙනවා ඊළඟට රූප සප්පක අරූප සප්පක වශයෙන් බලනවා. මේවා ඉතින් දිග විස්තර වශයෙන් කියතු දේවල් ගැඹුරු කරුණු. එහෙම ගිහින් සම්පූර්ණයෙන් පංගානුපස්සනා ඥාන ආදීනව නිබ්බිදා මුංචිත කම්මිතා පරිසංකානුපස්සනා සංකාරපේක්ඛා දක්වාම මේ විපස්සනා ඥාන අනුපිළිවෙලින් වඩන්ඩ මේ සංගානුසතියේද පදනම් වෙනවා. ඉන්හාට මාර්ගඵල ප්‍රතිලාභේ සඳහා තමාගේ පාරමී ධර්මයන් මුදුන්පත් වී තිබුණා නම් එවැගේම බෝධිපාක්ෂික ධර්මයන් ශක්තිමත් වැඩි තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න ලැබෙනවා. එනිසා මේ සංඝානුසති භාවනාව සියලුම ධ්‍යාන සමාපatti උපදවන්නට එවැගේම අභිඥා බල උපදවන්නට මාර්ගඵල නිර්වාණ අවබෝධ කරගන්නට ඒකාන්තයෙන් හේතුක නිසිරේ වෙනවා කියන එක අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවට අනුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ත්වන් සරණයි. ස්වාමින් වහන්සේ සංඥානුස්සති භාවනාවට ඇති බාධක ඇති වූ විට එය මැඩගෙන ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ තිබෙන්නේ භාවනා කර්මස්ථානයන් වැඩිීමේදී බාධාවක් ඇති නොවනු පිණිසයි මුලින්ම බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සති කියන මේ ආරක්ෂක භාවනා හතර වඩන්නේ. බුදු ගුණ වැඩිමෙන් හිතේ ශ්‍රද්ධා, ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය ශක්තිමත් වෙනවා. එනිසා මේ භාවනා වැඩිීමේදී යම් යම් උපක්ලේශ, එවැගේම නැත්නම් වැරදීම් ඇති වෙනවා නම් ඒ වාදීත කම්පා නොවි අතරමං කර නොගෙන තමන්ගේම අඩුපාඩුවක් බව තේරුම්ගෙන නොනවත්වාම භාවනා දියුණු කරගන්න හිතේ ශක්තිය වැඩෙනවා බුද්ධානුස්සතිය වැඩිම නිසා. මෛත්‍රී භාවනා පුරුදු කිරීම නිසා බාහ්‍ය ශක්ති කුජලයන්ගෙන් එන්න තියෙන විපත්ති කරදර බාධක සියල්ල නැති වෙලා ආරක්ෂාව සැලසෙනවා. ඊළඟට පිළිකුල් භාවනා වැඩි වීම නිසා බොහෝ කාලයක් සාංශාරික වශයෙන් සත්‍යයට පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම සුභ වශයෙන් බැලීමට හැම දෙයක්ම සුභ වශයෙන් බලමින් ඉහි ඇලෙන්නට පුරුදු වෙලා තියෙන. ඒතකොට මේ ශාරීරියේ තියෙන ප්‍රතිකූලතාව පිළිකුලතාව හොඳට වැටීම නිසා ඒ කිසි දෙයක ඇලෙන්නේ බැඳෙන්නේ නැති තරමට හිත निराமிස බාටපත් වෙනවා. කිසිම දෙයක් තෘෂ්ණාවෙන් අල්වා ගන්නේ නැහැ. ඒකත් මේ භාවනාවට අත්‍යවශ්‍ය ආරක්ෂාවක්. මරණාන්සුස්තිය වැඩි වීම නිසා දැන් ජීවිතේවත් වෙනවා ඊළඟට මේ වාසනේ නැගිටින්න ඉසර මරණය වෙන්නත් පුළුවන් කියන තරමටම ජීවිතයේ අනිත්‍යතාවය ඇතිවීම නිසා අප්‍රමාද වෙනවා කල යුතු ප්‍රතිපත්තිය කල් දාන්නේ නැහැ දැන් අමාරුයි හෙට පුළුවනේ ඊළඟ සතියේ පුළුවනේ කියලා පිළිවෙත් පිළිවෙම කල් දාන්නේ නැහැ එනිසා අප්‍රමාද ගුණය නිසා හිත ආරක්ෂා වෙනවා මෙන්න මේ ගුණාංග සියල්ලම සංඝානුසති භාවනා වැඩිවීමටත් ඉතාම අවශ්‍ය වෙනවා ඊළඟට මේ සංඝානුස්සති භාවනා වැඩිීමේදී බොහෝසෙයින් යෝගාවචරයාගේ සිතේ නිවන යටපත් වෙන බැවින් උපක්ලේශ පහළ වීම දුර්ලභයි. බොහොම අඩුයි. නමුත් ඔය අතරතුර තමන්ගේ సంతානයේ දීර්ඝ කාලීන බලගතු බවට ශක්තිමත් බවට පත්වී තියෙන අනුශය කියලා ධර්ම හතක් තියෙනවානේ. කාමරාගානුසය, පටිගානුසය, මානානුසය, දිඨානුසය, භවරාගානුසය, ඒ වගේම ආදි වශයෙන් තියෙන අනුශේ ධර්ම ඒවා ඉඳිත අපේ හිතේ පහළ වෙනවා බොහොමසෙන් අපේ හිතට ඇති වෙන උපක්ලේශ තුනක් තමයි ඇලීම ගැටීම මුලා වීම සහිත මාන්නය ඔය කියන දේවල් බොහෝසෙන් සිතට පහළ වෙනවා ඒක අපේ සිතේ භාවනාවට බාධාවක් දැන් අපි හිතමු භාවනා කරගෙන යනකොට මගේ හිත දැන් හරියම ජීුණුයි හරි හරි මගේ හිත දියුණු වෙයි. මගේ හිත දියුණු වෙයි කියලා හිතෙනවා. අන්න එතන තෘෂ්ණාවක් ඇති වුණා. ඒක කාම රාගානුසයේ පෙළඹවීමක්. ඒක තුන යෝගාවචරය දැනගෙන වහා මේක තමන්ගේ හිතේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ සිටිවිලි. තවත් කෙනෙක් හිතෙනවා මට මේ භාවනා කරගන්න දෙන්නේ නැනේ. අහවලා කතා කරනවා, අහවලා ශබ්ද කරනවා. මේ මధుරු ඇවිල්ලා විදිනවා. ඔහොමම එකකෙක් ගැන හිතෙන කොට ආන උපක්ලේශ ඇති වෙලා ඒක භාවනාවට කරන්න බැරි වෙනවා. ඒ හැම තැනකදීම තමන්ගේ සිත අර ඉවසීමේ ශක්තිය නුවණින් පාවිච්චි කරන්නට ඕන. තමත් දුරට මම තමයි මේ භාවනා කරන්නේ. අනිත් අය භාවනා කරන්නේ නැහැ. මම තමයි භාවනාවෙන් දියුණු. මතරන් දියුණුවක් කාටවත් නැහැ. අන්න ඒතුව මාන්නය. ඉතින් මාන්නය තමන් දන්නේම නැතුව උපක්ලේශයෙන් තමන් හිතේට බාධා කරනවා. ඒක තමන් තේරුම් ගන්න වහා මේ සිතිවිල්ල ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඔය කියන ගැටේ තමයි බොහෝ සෙයින් හිතේ බලපාන උපක්ලේශ. ඒ උපක්ලේශයන් මේ භාවනාවට බාධා වන බැවින් නිතරම තමන්ගේ හිත සිහියෙන් පවත්වන්නට ඕනේ උපක්ලේශයන්ට නැගී හිටින්න උදී. ඊළඟට මේ සංඝානුස්සතිය වඩන්න වඩන්නත් උපක්ලේශයන්ගේ බල බිඳෙන බැවින් ශක්තිමත් බව දුරු වෙන බැවින් ඒකෙන් තමාට ආරක්ෂා ලැබෙනවා ලැබෙනවාමයි. නමුත් ඔය අතරතුරේ එතනවා මම මේක තව කෙනෙකුට කියලා දෙන්න ඕන. අපි කොච්චර වාසනාවක්ද මේක භාවනා කරන්න හැටි. ඒක තව කෙනෙකුට උගන්වන්න ඕනේ. මගේ අසෝලාට කියලා දෙන්න ඕනේ. ඕම හිතෙනවා. අන්න ඒකත් එක්තරා බාධාවක්. ඒ මනුන්ද කියා දෙන්න ගියාම සිදුවෙන්නේ තමන්ගේ වැඩිමින් පිළිච්ච භාවනාව අතරමං වෙනවා, කැඩ වෙනවා. තවත් දුර සමහර කෙනෙක් ආඩම්බරයට කියනවා මම මේ භාවනා කරන මට එකෙන් හරියම හොඳ සමාධියක් ලැබෙනවානේ. අන්න උපක්ලේශයෙන් හිත අපිරිසුදු වෙන. ඊට පස්සේ භාවනාව වැඩෙන්නේ නැහැ. කිච්චි කිවිච සමාධියක් බිඳිලා යනවා. ඔන්නව තමයි මේ භාවනාවේදී සිදුවෙන උපක්ලේශ, බාධක. ඉතින් යෝගාවචනයව දැනගන්නට ඕනේ. දැනගන්න අතර තවත් එකක් තමයි සමහර විට රාත්‍රී අඳුරේ භාවනා කරන වෙලාවක් වුණොත් හොඳට ඉත සමාධි වෙන එක පාට කඩා වැටෙනවා වගේ වෙනවා. එක පාට කඩා වැටෙනවා කියනකොට යෝගාචරය බය වෙනවා. බය වුණාම ඊට පස්සේ භාවනා කරගන්න බෑ. එහෙම වෙලාවකදී ගමන් කළ යුතු වෙන්නේ බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ. බුද්ධඝනුසතිය මෙනෙහි කරන්න කරන්න අර බයක් ඇති ගැනීම දුරු වෙලා හිතේ දියුණුවක් පහසු වේරණයක් ඇති බවට පත් වෙනවා. මෙන්න මේ විදිහේ උපක්ලේශයන්ගෙන් තමයි ඒක ආරක්ෂා කරගන්නට ඕන. එනිසා එවෙන් ආරක්ෂා කරගනිමින් තමන්ගේ භාවනා සිත, සමාධි සිත රැකගෙන යෝගාවචරය භාවනා කරතොත් අත් වශයෙන් මේ සාන්දෘෂ්ටික වශයෙන් මේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් බව විකරුණාවෙන් සඳහන් කරනවා තමට තෙරුවන් සරණයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බුදු ගුණයක්, දහම් ගුණයක්, සංඝ ගුණයක් සිහිපත් කිරීම පවා ආශිර්වාදයක් වේලවා. අද කාලයේ බොහෝ වශයෙන් මහජනයාට දීති ජනක, භයජනක රෝගාබාධ පැතිරී යනවා. මේවන් වැළකීම සඳහා නිරතුරුවම තමන් හිතට තමන් ආශිර්වාද කරගන්න ඕන ආහාර ගැනීමේදී නිදා ගැනීමේදී වතුර ටිකක් බීමේදී වතුර නෑමේදී පවා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින්ම තමන්ගේ වැඩ කටයුතු කරමින් සනීපාරක්ෂාව ඇති කරගන්න ඕන බෝවෙන රෝගයන්ගෙන් වැළකෙන්නට ඕන ඒ අපි ආශිර්වාද කරන අද මේ දවසේදී පින්නතුන් බොහෝම ගෞරව සම්ප්‍රයුක්ත මේ ධර්ම සාකච්ඡාවට සවන් දුන්නා මෙයින් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ මේ සවන් දුන්න සෑම දිනාටම ආශිර්වාදයක් වේවා මෙලෝ වශයෙන් හැම දිනාට අසනීප අපලෝපද්දව ග්‍රහ දෝෂ දුරු වේවා ආරක්ෂාව චිත ශාන්තිය සැලසේවා සබන තේවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසුර සතුරු ගිනි ජල වශයෙන් සවියා උදා දීපත්‍ය වලකීවා භෝවන රෝවාගේ අංගෙන් සදාට වලකීවා එවාගේම කායික මානසික සැනසෙල්ලේ දෙලොව දියුණුව නිවන් මඟ පාරමී ගුණ කෙරේවා ගුණ නුවණ ධන ධාන්‍ය අසීසුර සැප සම්පත් ආයු වර්ණ සැප බල ඥාන පෙරපස මෝරණ සඳ මන ලක්ෂේ දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වී මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසේ වදාළේ අජනාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍රාමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා අපි ආශිංසන ප්‍රාර්ථනා කරන සමත තෙරුවන් සරණයි. අද දවසේත් අපි බොහෝ කරුණු කාරණා සද්ධර්ම වර්ෂා වැඩසටහන ඇසුරින් ඉගෙන ගත්තා. අපේ ජීවිතයට එකතු කරගත්තා. අපි ස්තුතිවන්ත වෙනවා. নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. නාගපුකුණේ ආර්යශීල ස්වාමින් වහන්සේට ඒ වගේම අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන තුලින් මේ සද්ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ලබා දෙමින් මේ භාවනා ක්‍රම පිළිබඳව ඊ타මත්ම නිර්වුල්ව අපට තේරුම් කර දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශාසන ධජ ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍යනාව විනය රිධම ස්වාමින් වහන්සේටත් අපි අපේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම මේ ධර්ම දානමය කුසල කර්මයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමෙන් ඔබ වහන්සේට මතු බුද්ධ රාජ්‍යයම ලැබේවා කියලා අපි මේ මොහොතේදී ිතසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. අපි ඔබටත් ප්‍රාර්ථනා කරනවා බොහෝම පුණ්‍යවන්ත දවසක් පුණ්‍යවන්ත සමයක් ඔබේ ජීවිතයට උදා වේවා කියා එසේ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සද්ධර්ම වර්ෂාව වැඩසටහනින් සමුගන්නවා. සැමටම තෙරුවන් සරණයි.